පස්සේ අසස්ථානයේ සික්කතේ පටිච්චසමුප්පාදන් පස්සේ පටිච්චසමුප්පාදයේ සික්කතේ යන කොටස පිළිබඳව විස්තරය කියනවා. එතකොට පටිච්චසමුප්පාද කියන එකේ තේරුම අත්හැරීම කියන එකයි. සම්පූර්ණයෙන්ම කිසිවක් ඉතිරි නොකරන අතහැරීම කියන අදහසයි පටිච්චසමුප්පාද කියන වචනේ දැක්වෙන අදහස් වන්නේ. මේකේ ඇත්තම නියම අර්ථය නම් මේක යහා කියන ගැඹුරේ කර්ම මේ සංස්කාරයන්ගේ දසාසු රූපය ඇත්ත ඇතිකෙන දැකලා අනිත්‍ය ආදී වශයෙන් ඒ සංස්කාරයන් අවබෝධ වෙනවා නිත්‍ය සුඛ සුභ ආදී ඇති විවිධ සංඥා සහිත සියලුම සංස්කාර ධර්මයන් අතහැරී යාමයි විහිදී යාමයි කියන අදහස් වන්නේ. ඇත්ත වශයෙන්ම අතහරිනවා නෙවෙයි අතහැරී යනවා විහිදී යනවා ඇත්ත ඇත්තට කියන දකින්නට. එතකොට මේ සියලුම සංස්කාර ධර්මයන් අතහැරෙනවා සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාව පූර්ණේ වන ආකාරයට මේ ආනාපාන සති භාවනාව කළ යුතුයි කියන එකයි අර මුලින් දැක්වූ පාඩේ සාමාන්‍ය අදහස. මෙසේ අතහරින ලබන ඒ පටිච්චසමුප්පාදයේ තුන් ලබන ධර්ම අවස්ථා දෙකකදීම අපිට අතහරින්නට සිදු වෙනවා. පළමුවෙනි අවස්ථාව තමයි රහත් ඵලය ලැබෙන තෙක්ම අප කරනු ලබන විපස්සනා භාවනා මාර්ගයේදී ඇති වෙන ඇති වෙන සංස්කාර ධර්මයන් විශේෂයෙන්ම නිත්‍ය සංඥා, සුද සංඥා, සුඛ සංඥා වෙනි දැරි අවබෝධයන් අතහැරෙන කරුණු දැනගෙන අතහැරෙන මේ භාවනාව කරගෙන යාම. ඊළඟ දෙවන වශයෙන් අතහැරී යාම තමයි අරහත් ඵලයේ ලැබුණාට පසුව මුළු විශ්වයක් සංගතම් සංඛාත ලෝකයක් සියල්ලම අතහැර විමුක්ත සිතක් උදාවේ භාවනා කරන අවස්ථාවේදී ඇතිවන අතහැරීම. එතකොට අප පළමුවෙන් කතා කරනවා අරහත් ඵලයේ දක්වා දින භාවනා මාර්ගයේදී මේ සංස්කාර ධර්ම අපේ කෙසේ අත්හැරෙනවා භාවනා කළ යුතුද කියන එක ගැන. එතකොට මෙය අවත් ආකාර දෙකකින් සිද්ධ වෙනවා. එකක් සමත වශයෙන් බලන විට අනිත් එක උපස්නා වශයෙන් බලන විට. සමත වශයෙන් බලන විට අතහැරීම යාම ගැන වචන ස්වල්පයක් පමණයි අප කතා කරන්නේ. පළමුවෙන්ම පළවෙනි ධ්‍යානයේ සමත වශයෙන් මේ ආනාපානසති භාවනාව තුළින් පස්සන විට කාමච්ඡන්ද ව්‍යාපාර සීලෙද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් පදනම වශයෙන් සිටින නිදී යනවා අතහොර යනවා දෙවන ධානයට පත් වෙනකොට විතක්ක විචාර කියන අංග දෙක පළවෙනි ධානයේ කියන අංග දෙක විරුද්ධ වෙනවා තුන්වෙනි ධානයට පත් වෙනකොට විචිකිච්ඡා වෙනවා ඊළඟට හතරවෙනි ධ්‍යානයට යනකොට සුඛයක් ඇති අත්හැරෙනවා. ඉතින් හැමදේම මේ අරෝපාවචර ධ්‍යානවල ධ්‍යාන මට්ටම් අනේ අරෝපාවචර ධ්‍යාන මට්ටම් වලදී පළමුවෙන් අරෝපාවචර ධ්‍යානය වෙන ආකාසානසායතන විද සිතපත් වන විට මේ අපේ සිතට දෙනන සියලුම රූප සිතට නොඇති රූප නොපෙනී යනවා. රූප සංඥාව අතහරිනවා. අනිත් අතින් මේ ඇස කන නාසය දිව ශරීරයේ තියෙන ඉන්ද්‍රයන්ට අරමුණු මුසුළු වෙලා ඒ තුලින් ඇතිවෙන සියලුම විඥානවල සම්පූර්ණයෙන් නිදිලි යනවා මේ විදිහට පළවෙනි රූපාවච ධ්‍යාන පිටක පත් වෙනකොට රූප සංඥා සහ පටික සංඥා කියන දෙක සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා නිදිලි යනවා අතහැරී යනවා ඒ වගේම නාමස්ස සංඥා විවිධාකාර කාමාවච කුසල් කරාදී නැති සියල්ලම මෙතෙන් විවිධ විවිධ ඒ පළවෙනි සෝපාවචර ධානසක් කුලයි. දෙවන රූපාවචර ධානයේ සිටපත් වන විට විඥානංසායතනයේ අර පළමු රූපාවචරයේ තිබෙන ආකාශය කියන සංඥාව නැති යනවා ඒ ආකාශයේ දිනුන නැති වෙනවා ඒක අත්හැරෙනවා එතකොට විඥානයේ විඥානයේ තම අරමුණ වෙනවා විඥානස්තරයේදී සිතපත් වෙනවා මේ අවස්ථාවේදී අනුපාවසර අර විඥානයක් නිලිමින් සම්පූර්ණ නිරුද්ධ වෙනවා කිසිත් නැති සත්‍යයක් අරමුණු කරගෙන සිත පවතිනවා ආසංසන ආයතනයේ සිත පවතිනකොට ඊළඟට ඊළඟටත් එහා තියෙන්නේ නීල සංඥා ආසඤ්ඤායතන කියන අසවන අරූපාවචර ධානසිත හතරවෙනි අරූපාවචර ධානසිත එදී අර කලින් තිබ්බ කිසිවක් නැත කියන සංඥාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා සංඥාවක් ඇති සංඥාවක් නැති බඳු ඉපාසියන කුසල සත්‍යයක් උද්දත වෙනවා. එහිදී අර කිසි නැත කියන සංඥාවක් ජීවිතේ ගන්නවා. අනාගාමී හෝ රහත් කෙනෙකුට තවත් එහාට පියවරක් සබන්නට පුළුවන් විරෝධ සමාපත්තියේ සමවදිනු එහිදී අර නිල සංඥා නා සංඥා විසින් පවතින සංඥාවක් වේදනාවක් සම්පූර්ණ කිසිදු කියලා මේ තුළින් සියලුම ආශ්‍රයයන් කරන්නට යනවා නම් අර නිල සංඥා වේදිත නිරෝධයේ තිබුණු ශූන්‍යතාවයක් අනිත්‍ය අනාත්ම වශයෙන් දකිනකොට ඒ ශූන්‍යතාවය දිගින් යනවා නිරුද්ධ වී අතහැරීම යනවා මෙන්න මේ ආකාරයටයි මේ සමත වශයෙන් මේ ආනාපාන භාවනාව කරන විට සියලුම ධර්ම සංස්කාර ධර්ම නිරුද්ධ වී නිරුද්ධ වී අතහැරීම යනවා මේ පිළිබඳව අප දීර්ඝ විස්තරයක් මා හිතන හැටියටයි කොහොම මාර්ගපම විස්තරයක් විමෝචන සිස්සන් අප්‍රතිස්ථානයේ සික්කදී විමෝචන සිස්සන් අප්‍රතිස්ථානයේ සික්කදී කියන කොටස විස්තර කරනකොට සලා මාමේ කිසි හැඳින්වීමක් පමණයි සිහිපත් කළේ. ඊළඟට මේ භාවනාවේ අත්වත් ඵලය දක්වා දෙන භාවනා විදර්ශනා භාවනා ශ්‍රේණියේදී විදර්ශනා වශයෙන් බලනකොට සිත මනෝය සංස්කාර ධර්ම අතහැරී යන ආකාරයේ පිළිබඳව අප ඒ විමුක්තියන් තිස්සන් ආශ්‍රයස්ථානයේ සික්ෂිත කියන කොටස විස්තර කරනකොටම විදර්ශනා කොටස විස්තර කරන අවස්ථාවේදී ඒ සහමාර්ග පමණ දීර්ඝ විස්තරයක් අප ප්‍රකාශ කළා. ඒ සඳහන් වෙන කරුණු අතර කරුණු කීපයක් තුන්පත් කරනවා. මේ තුන්වත් අයදී මතකයේ අලුත් වීම සඳහා පළමුවෙන්ම මේ සංස්කාර ධර්ම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අපට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වීගෙන යනකොට නිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම ගැලී යනවා. නැවත ඇති නොවන විදිහටම ගැලවෙනවා අනිත් ඵලයේ ලැබෙන නිත්‍ය. මේ සංස්කාර දුක දුක දුක කියලා අපට අවබෝධ වෙනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටෙනකොට සුඛ සංඥාව මේවා පිළිසුඛයක් සැපයක් කියන හැඟීම සම්පූර්ණයෙන්ම විදිහට යනවා. ඒ වගේම අනාත්මය තුළින් අනාත්ම ආත්මානුපස්සන අනාත්මය දකින විට ආත්මය ආත්මය කියන හැඟීම ආත්ම සංඥාව නැති වෙනවා. මේ සංස්කාර කෙරෙහි කලකිරීම ඇති වෙනකොට විරාගය ඇති වෙනකොට රාගය සම්පූර්ණයෙන් දුර හැදෙනවා. ඒ වගේමයි මේ සංස්කාරයන්ගේ නිරෝධය දකිනකොට සමුදය සංස්කාර ඇති වෙන හේතුව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. මේ විදිහට මේ 18 ආකාරයකින් මේ නිරුද්ධ වීම සිදු වෙනවා අවසානයේදී සෝවාන් මාර්ගය ලැබනකොට සක්කාය දිට්ඨි කියන සංයෝජනය සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා ඒ සංයෝජනයේ නිරුද්ධ වීම දිදී යාම වෙන පාස් සමගම ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හේතපත් නොවි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දෙකක් මේ විදිහට ලැබෙනවා අපි අතහරිනවා. නැවත අල්ලන්නේ නැති විදිහට. ඊළඟට අනාගාම මාර්ගයේ උපදිනකොට කාමරාග පටිවිදෙන් කියන දෙක සම්පූර්ණයෙන්ම අතහරිනවා. අර්ථවත් ඵලය වෙනකොට අවිද්‍යාවත් භවසන්නාවත් සහිත රූපරාග අරූපරාග මාන මුද්දච්ච අවිද්‍යා කියන සංගෝධන ධර්ම සතර ක්ලේශ ධර්ම ඔක්කොම සිටින් සම්පූර්ණයෙන්ම අතහරිනවා අතහරිනවා ඉදිරියට යනවා මෙන්න මේ විදිහටයි විදර්ශනාව තුළින් මේ පටිච්චසමුප්පාද භාවනාව ක්‍රියාත්මක වන්නේ. මේ සම්බන්ධයෙන් අප කරන ලද දේශනය විදර්ශනා සම්බන්ධයෙන් කරන ලද දේශනය මා මේ කරන ලබන ධර්මානුශාසනාව අවසන් වූ පසු මේ දානට අපි අදහස් කරනවා ඒ ඒ සත්‍යපටිය මේ තුන්වත් අයට අහන්නට පුළුවන් මේ අහන ගමන්ම සමාධියෙන් යුතුව ඒක අහන්න ඒ අතහරින අතහරින්න කියන ධර්ම එතනම එතනම අතහරින්න ධර්ම ශ්‍රවණය කරන්න එතකොට ධර්ම ශ්‍රවණය අවසානයේදී සංඛාර කෙනෙකුට නිරෝධය සංස්කාර නිරෝධය නිර්වාණ ධාතුව අවබෝධ වෙන්නට සමහර විට පුළුවන් කියනවා ඊට පස්ව කර්මක භාවනාව පිළිදලා ඉන්න ඊට පස්ව අපේ නාම මේකෙන් අත්හැරී ප්‍රශ්නවලට පුරුදු කරනවා නම් පිළිතුරු ලැබෙන්නේ නැහැ ඒ සමත වශයෙන් සහ විපස්සනා වශයෙන් මේ පදේ සබ්ජනය නැත්නම් නිවිහි යාම අධහැරී යාම සිදුවන ආකාරය භාවනාව අප කරගෙන යන විට මෙන්න මේ පටිච්චසමුප්පාද පස්සනාව මේ නිරෝධාන මේ ආනාපාන සති භාවනාවේ අවසාන කොටස වශයෙන් දක්වා තිබෙන්නේ මේ දක්වා කරන ලද භාවනාවේ ප්‍රතිඵලයක් උද්ගත වීම වශයෙන් මේ පරිමුඛයෙන් සිදුවන්නේ ඒ කියන්නේ අත්සත් ඵලය ලබා ගන්නට පසුව ඒන් ඇතිවෙන විපාකයක් ඒන් ඇතිවෙන ප්‍රතිඵලයක් වශයෙන් මේ සිත උද්ගත වන්නේ ඒක නිසා මේක අවසාන වශයෙන් දක්වා තිබෙනවා එතකොට ඒ පිළිබඳව දැන් සුළු විස්තරයක් කතා කරනවා මේ කරුණන් කරුණ ටික මේ තුන්වත් ඇයට තරම් ගොරෝජින නොවත් මේ ධර්ම දේශනාව පරමක්කෝ සම්පූර්ණ වෙන්නට අවශ්‍ය වෙන නිසා සුදු කර්ම කීපයක් පමණක් ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ එතකොට මේ අරහත් ඵලයෙන් පසුව විමුක්ත සිතක් උදා වෙනවා තුන් ලෝකයක් විශ්වයක් මේ පංචස්කන්ධ ලෝකයක් සම්පූර්ණයෙන්ම සිත අත්හරිනවා කිසිම සංස්කාරයක කිසිම නාමයක කිසිම රූපයක නොයෙන්නේ පවතින සියුම් දැනීම් මාත්‍රයක් අඛණ්ඩව ඇතිවීම නැතිවීම නැති නැති පරිදිම දිගින් දිගටම ඇති වෙමින් නැති වෙමින් යන තත්ත්වයක් සිද්ධ වෙනවා. මේකට කියන්නේ අපෝපාදීසෝ විමුක්තිය කියලා. අපෝපාදයන්ගේ දුසදින කියන එක හේතෝ විමුක්තිය කියන්නේ සිටේ තියෙන ඉහළම නිදහස කියන එක. මෙන්න මේ සියලුම සංස්කාර ධර්ම විශ්වයන්සහිත පංචස්කන්ධයේ අතහැරී ගියාට පසුව මේ පිට සංයමනා. සංයමනා අනිත් ලෝකයේදීම ඉති කෙරෙහි කිසිම ඇලීමක් හෝ බැඳීමක් හෝ බැඳීමක් නැතුව සමානගේ පාඩියේ පවතින සියොන් දැනීම මාත්‍රයක් වශයෙන් ශරීරයේ ඒ පිටාට කෙනෙක්ගේ ශරීරයේ උපරණ තරම් වේදනාවක් දැනනත් ඒ සිත ගණන් ගන්නේ නැහැ. කෑලි කෑලි කැඩි කැඩි ගියත් ඒ සිත ඒවා කිසිදයක් ගණන් ගන්නේ නැහැ. නිකම් නිදහස් දෙවියන් මාත්‍රයක් පමණයි ඒකට මතු පිටින් අර අපි කලින් දැකපු සිතිවිලි කියන්නත් පුළුවන් ඇති කර ගන්නත් පුළුවන් මනෝ විඥාන ආදිය. මෙන්න මේ අවස්ථාවේදී මොන රූපයක් දැක්කත් ඒ රූපේ අරගෙන හොඳේ සුභේ සුඛේ කියලා තීරණය කරන්න කියන්නේ නෑ. සත්‍යයක් ඇහෙනට ඒක හොඳට හොඳයි නරකයි කියලා තීරණය කරන්න කියන්නේ නෑ. ඉදුණන් තුන හමුවන කවර අරමුණක් තුලින්වත් නාසයට හමුවන කඳුළු හෝ දිවට හමුවන රස හෝ ශරීරයට හමුවන ස්පර්ශ හෝ මනසට දැනෙන කවර ධර්ම අරමුණක්වත් හොඳේ කියලා ගන්නෙත් නෑ නරකේ කියලා ගන්නෙත් නෑ අහවල් එකක් කියලා සංඥාවක් ගමන්නෙත් නෑ ඒ සියල්ලම අතහැරලා තමන්ගේ පාදයේ උතුම් පවතින දැනීම මාත්‍රයක් බවට පත් වෙනවා නුස්සිත මෙන්න මෙතෙන්දී තමයි අර පොත්වල තියෙන සලංගෝපෙක්ඛා කියන කච්චය ඇතිවන්නේ උපේක්ෂාවද්ද 10ක් විසුද්ධි මාර්ගයේ දක්වා තිබෙනවා ඒ දෙකක් තියෙනවා සමංග උපේක්ෂා කියලා. අංග හයකින් තමයි නාමත උපේක්ෂාව. ඒ කියන්නේ ඇහැට රූපයක් දැකලා ඉඳින්න කීම කියන්නේ ඇතන උපේක්ෂාව. කනටපත් දහලා ඇදීන් ගැටින් නැතිනේ එතනත් උපේක්ෂාව නාසයට ගඳ සුවඳ දැනලා ඒ වගේම ජීවිත ශරීරයේ මනසකාරම හැමෙලා ඒ තුලින් ඇදීමක් ගැටීමක් ඇති වෙන්නේ නැතුව මෙදහත් සිටින සත්‍ය තරංග උපේක්ෂාවේ වශයෙන් මේ පොත්පත්වල සඳහන් වී තිබෙනවා ඇත්ත වශයෙන්ම සිදුවන ක්‍රියාවලිය එනම් නෙවෙයි මේ අරමුණක් දැකලා උදාහරණයක් වශයෙන් කියනකොට ඇහැට රූපයක් දැකලා මේක හොඳක් කියලා වර්ණනාවක් කියලා වර්ණදහස් කියන එකක් නෙවෙයි මේ සියල්ලම අතහැරලා තමන්ගේ පාඩියේ පවතින දැනීම මාත්‍රයේ විමුක්ත සිට ඒකේ නැහැ උපේක්ෂාව කියන හැඟීමක්වත් අර ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් බලනකොට මේක තරම් උපේක්ෂාවක් වශයෙන් අපිට තියෙනවා මේ මෙතෙන්දී ඉතාමත්ම දැඩිවෙන්ම අවබෝධ වෙනවා මේ අධ්‍යාත්මික බාහිර කියන දෙය අප මේ භාවනා කරගෙන යනකොට අධ්‍යාත්මවා කායි කායાનුපස්සී විදිහේ බහිද්ධා කායි කායાનුපස්සී විදිහේ අජ්ජත්තංවා වේදනා වේදනානුපස්සී විහෙරති බහිද්ධාවා වේදනා වේදනානුපස්සී විහෙරති ආදී වශයෙන් සමාගයේ ශරීරයත් බාහිර ශරීරවල තියෙන නාම රූප බලන අධ්‍යාත්මික සාධාය වශයෙන් මෙන්න මෙතෙන්දී තමයි නියම අධ්‍යාත්මික බාහිර සත්‍යයේ උද්ගත වන්නේ මෙන්න මේ විමුක්තිත අධ්‍යාත්මික ධර්මයක් වෙනවා ඒන් පරිබාහිරව පාලනා ඒ විමුක්තිත අයිතිකාරයවන අයිතිකාරයක් කියන්නේ සම්මුතියක පිටලනන රූපස්කන්ධයක් සමංගයේ නෙවෙයි බාහිරයි ඒ විමුක්ති සිතයි වේදනාවත් ඒ විමුක්ති සිත තියෙන පංචස්කන්ධයේ තියෙන වේදනාවත් ඒන් බාහිරයි සංඥා සංඛාර විඥාන බාහිරයි ඒ කියන්නේ රූපස්කන්ධ සංඛාත මේ මුළු පංචස්කන්ධයම අර විමුක්ති සිතෙන් පරිබාහිරයි එතකොට අධ්‍යාත්මික බාහිර තියෙන දේහේ අවසාන සත්‍යය ඒකයි විමුක්ති සිත අධ්‍යාත්මික වෙනවා ඒන් පරිබාහිරව තියෙන සියලුම දේවල් සමන්ගේ නාම රූපත් ඇතුළු මුළු විශ්වයම බාහිර වශයෙන් පැත්තකට සැලෙලා යනවා. මෙන්න මෙතෙන්දී ආත්මය අනාත්මය කියන සංඥා දෙකම නැහැ. අපි කලින් තමයි මේවා ආත්මය ආත්මය කියලා හිතේ නැත්නම් අනාත්මය අනාත්මය කියලා අපි භාවනාවට නැගී විදර්ශනා ඇතින් බැලුවේ ඊට පෙර මේ සත්‍යය උදා වෙනකොට අනිත්‍ය අනාත්ම සංඥා කියන දෙකම නැති වෙනවා. අනිත් මේකේ ඇති වෙනකොටම සුබ සුඛ කියන සංඥා දෙකම නැති වෙන හොඳයි නරකයි කියන කිසිවක් නැහැ. කුසල් අකුසල් කියන දෙකම ඉතින් නැති වෙනවා. මේ විදිහට දෙක දෙක වශයෙන් අපි බලන්නට පුළුවන් මේ කියන ද්වේෂාවය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මෙන්න මේ විමුක්තියට එක්කටගෙන මේ විදිහට අධ්‍යාත්මික ධර්මයක් වශයෙන් තේනවා ඒකට කිසිම සිතුවිල්ලක් හිතන්නට බෑ කිසිම වේදනාවක් එන්නේ කිසිම සංඥාවක් නෑ මේක මොකද සංඥා නිරෝධයෙන් උත්සත වෙච්ච දෙයක් අපර ගිය සතියේදී ප්‍රකාශ කළා සංඥා නිරෝධය තුළින් නිර්වාණ අවබෝධ වෙන ආකාරය ගැන එතකොට මෙන්න මේ සංඥා සම්පූර්ණයෙන්ම දිවි ගියාට පසුව ඇති වෙන ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙන නිවිදුත් සිටේ කිසිම සංඥාවක් නෑ. රූපයක්වත්, සද්දයක්වත්, සංදයක්වත්, රසයක්වත්, පොට්ටබ්දයක්වත්, ධම්මයක්වත් ගැන කිසිම සංඥාවක් නෑ. ඒ වගේම මේ විමුක්තිත කිසිම අරමුණක හිල්දී පවතින්නේ නැහැ. අප ගිය සතියේදී ප්‍රකාශ කළා සිත පවතින ආකාරයේ නොයෙක් නොයෙක් ආකාරයෙන් එන්නේ එන්නේ අරමුණු වල විශේෂයෙන්ම භව නිරෝධයේ විස්තර කරනකොට අපිට ප්‍රකාශ කළා මෙන්න මේ විමුක්ති සිට එනකොට කිසිම අරමුණක් නැතුව පවර්ණා ගැනීම මාත්‍රයක් බවට ඒපත් වෙනවා මේක අභිධර්මයේ ඉගෙන ගන්න අයට නම් ටිකක් ගෝචර නොවන්නත් පුළුවන් දෙසේ නොවන්නත් පුළුවන්. නමුත් ඒ පින්වත් අය අලකත් දූපන සූත්‍රයේ බලන්න මධ්‍යම නිකායේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම වදාළනවා මෙන්න මේ විමුක්ත සිතක් උත්සතෝ රහතන් වහන්සේගේ ඒ සිතේ අරමුණ කුමක්ද කියලා කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට සබා කිසිම සත්‍යයකට දැනගන්නට බැරිය කියලා. එයින් බැරි බාහිර දිව්‍ය ප්‍රශ්නයක මාරේ සබා විමුක්ත සිත කියන පුද්ගලයාටවත් එහි අර මොන මොකක්ද කියන දැනගන්නට බැහැ. බාහිර දෙයක් එසේ නම් දැනගන්නට. ඒක මොකද? කිසිම අරමුණක් නැහැ. මේ නිසාම බුදුරජාණන් වහන්සේ මේ සිතට වදාරනවා අනාරම්මන චිත්තං අරමුණක් ඇති නොව ඇති ඇති කරගෙන ඇති නොකරගෙන පවත්නා සිතක් කියලා. මේ සිත අහවල් දෙයක් කියලා පෙන්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අරමුණක් එන්නේ නැති නිසා ඒක නිසාම මේ සිතට බුදුරජාණන් වහන්සේ වදාරනවා අනිත්‍යක්ෂණ විඥානය කියලා. විදර්ශනයක් වශයෙන් මෙහෙම පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම මේ සිත කිසිම රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, පොට්ටබ්දයක, ධම්මයක හෝ අදවතින් නිවනවත් අල්ලාගෙන නැති ධර්මයක් සියුම් දැනීම මාත්‍රයක් කිසි දෙයක පිළිචා නැති දැනීම මාත්‍රයක් අන්න ඒ නිසා බුදු පියාණන් වහන්සේ ඒක වදාගනවා අපපතිච්ච විඥානය කියන්නේ විමුක්ත සිතට කවර නමක් වුණත් මේකට අපට දාගෙන කතා කරන්නට පුළුවන් ඒ සිතේ කිසිම සංඥාවක් නැහැ ඒකට මොනවද නැග දැම්මත් මොන සංඥාවක් මේ සිතට අපි ඇලෙව්වත් ඒකට ගණන් ගන්නේ නැහැ. අවශ්‍ය නම් අපි අපිට විඥානයේ කියමු නැත්නම් අනිදස්සන විඥානයේ කියමු. නැත්නම් විමුක්තියට ගියම නැත්නම් අකුප්පාදී සෝවිමුක්තිය කියන නැත්නම් රාගක්කේ දුක්ඛක්කේ මෝහක්කේ කියලා මේක ගණන් කරමු. ඕවද නමක් නැත්නම් සංකේතවත් ඒක ඒකකෝණ කරන දෙයක් නෙමෙයි. පරිබාහිර ඒක මත තුලින් සිටින මනෝ විඥාණයෙන් කරන සිත මේ සංඥාවක් ඒකෙන් තමයි සියලුම සංඥා දෙවියන්ගේ මේ සිතට කවර නමක් දාගත්ත මේ සිත ගණන් ගන්නේ නැහැ. ඕනනම් අපිට පස්ස වචනයක් ඒකට දාන්නත් පුළුවන්. ඕනනම් අපිට ඒ ආත්මය කියලා පරිසුදුකින් ගන්නත් පුළුවන්. ඕනනම් අපිට ඒකට අනාත්මය කියලා ගන්නත් පුළුවන්. කොහේ දැනීම මාත්‍ර විදිතම අඛණ්ඩව ඇතිවෙන්නේ නැතුව නැතිවෙන්නේ නැතුව දිගින් දිගටම අර්ථයේ අරහතන් වහන්සේගේ සුපිසිත අවස්ථාව දක්වාම කියනවා. මේක පුත්තතෝනේ ඒ කොහොමද අර ඉදා මං කියේ අවිද්‍යා නිරෝධේ අධ්‍යක්ෂ නිසා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියලා බුදු ඥානන් වහන්සේ පටිච්ච සමුප්පාදයේදී බදාලා මේ අවිද්‍යාව නැති වුණාට පස්සේ සියලුම සංස්කාරය නිරුද්ධ වෙනවා කියන මේ පිටිය. කිසිම සංස්කාරයක් නැහැ. කුසලුත් නැහැ, අකුසලුත් නැහැ, මොනක්වත් නැහැ, දේශාවන් කිසිවක් නැහැ, හොදක් නැහැ, නරකක් නැහැ, දැනීම මාත්‍යයක් පමණ කිසිම සංස්කාරයක් නැතුව බලාගෙන බලාගෙන ජීවිතන ජීවිතන යන දැනීම මාත්‍යයක්. අවිද්‍යාව නිරුද්ධ වීම නිසා මෙන්න මේ කියන සංස්කාර නිරුද්ධ වූ විමුක්තියට උදා වෙනවා. එදාට කෙනෙකුට පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් කොහොමද අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරෝධයේ සිදුවී තිබෙන්නේ කියලා. මෙන්න මේ විදිහට පවත්නා වූ මේ සිත කිසිම ආයතනයකට සම්බන්ධ නැහැ. මා ඉන්නේ ඉන්නේ සතිය හෝ ඒක පෙර සතියේදී ප්‍රකාශ කළ කලායතන නිරෝධේ නිර්වාණ අවබෝධ කරන ආකාරය සක්කායත සෝතායතන ධානායතන ජීවායතන පායතන මනායතන මේවා නිරුද්ධ වී යන්නේක ඒවා සම්පූර්ණයෙන් නිරුද්ධ කළාට පසුව දීමුත් සිට කිසිම ආයතනයක් ආබ්දෙන්නේ නැහැ මේකත් අභිධර්මයේ පොතේ නම් විරුද්ධයි විරුද්ධ වුණත් කියන්නට අපට සිදු වෙනවා. මේ සිත එසේම පවතිද්දී වෙනත් මනෝවිඥාන සිතිවිලි අපට ඇති කරගන්නත් පුළුවන්. ඒ සිත යකින් පවතිගෙන පවතිගෙන යනවා. ඒ මතු පිළියම් අපට වෙනත් මනසින් දකින සිතිවිලි මනෝවිඥාන ඇති කරගන්නත් පුළුවන්. එතකොට පැහැදිලිවම කියනවා මනෝවිඥාන කියන්නේ වෙන දෙයක් කිය. මේ විමුක්ත සිත අනුගතන විඥානයේ වහන දෙයක් කියලා. එතකොට මේක මනායතනයට සම්බන්ධ නැති දෙයක්. මොකද සලායතන නිරෝධයෙන් අධ්‍යක්ෂක වෙනවා. මන ආයතනය නිරුද්ධ කරලා අදපු එකක් සම්පූර්ණ වශයෙන් මන ආයතනය දෙක නිසා අත්හැරෙනවා. මේ සිත මෙසේම පවතිද්දී කෙනෙකුට මතක පිටකෙන් කතා කරන්නට පුළුවන්. මතක පිටකෙන් සිතන්නට පුළුවන්. මතක පිටකෙන් ඕනෑම දෙයක් කරන්නට පුළුවන්. අර සිත නිරන්තරයෙන් දලාගෙන දලාගෙන යනවා. ඒක නිසා අර මතක පිටකෙන් කරන සෑම ක්‍රියාවක්ම සෑම වචනයක්ම සෑම සිතක්ම අපි කියනවා ක්‍රියා මාත්‍ර පමණයි කියලා. අභිධර්මයේ කියා සිත්‍යා සිත්‍යා කෑදහලා කියන්නේ පුන්න පුලසක් ඒකයි. ඒ කියා සිත්‍ය යථාර්ථයේ ඒකයි. ඒ සිට කිසිම මොළේ පවතින කිසිම ක්‍රියාවක් වචනයක් පිටක් සම්බන්ධයෙන් බැඳීමක් නැහැ දුක්ඛානුස්සයි බැඳීමක් නැහැ සංයුක්ත වීමක් නැහැ අන්න ඒ නිසා ඒ තුنين කිසිම සංස්කාරයක් දැනිටවන්නේ මේ දැනිටවන්නේ නැති නිසා මේ පිටට අප කියන්නට පුළුවන් අපට කියන්නට පුළුවන් මොනවද ක්‍රියා මාත්‍ර කියලා ඒ විතර අනිත් ඒ අනිත් මතු පිටු පිළිගෙන සිටින සිදුවන සෑම වචනයකටම ක්‍රියාවක් තමයි ඒවා ක්‍රියාමාත්‍රවට පත් වෙනවා. මේ එක් පැත්තකින් අනිත් පැත්තකට සමහර එහෙනම් දැන් කරනවා අදාමාර වේලාව අනිත් පැත්තකදී මේ සිතම පත් වෙනවා සීතෝ විමුක්තිය සංඥා විමුක්තිය කියලා දෙකක් මෙලා යනවා මේ සිත තමයි සීතෝ විමුක්තිය කියන්නේ මේ සීතෝ විමුක්තිය තියෙනවා කියලා තුමුදා ස්ථාන තුළ මේ සිතේ කෙනෙකුට එකතැනකදීම මේ සිත කතා කරලා ඉස්සට වෙනවා ඕනනම් මේ සිතින් මුළු දවස පුරාම කිසිම සිතිවිල්ලක් නිසා ඉන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නිකන් නිකන් ඉන්නක පමණයි. අපි මේ පාඩේ යනකොට මේ දස්වලන් අපේ ඇහැට හමු වෙනවා කිසිම ගහක් කෙරෙහි අපිට කිසිම සංඥාවක් ගන්න ඒක දෙමින් මාත්‍රෙන් නතර වෙනවා. අන්න ඒ වගේ මේ සුද්ධතෝ පුදුලට මේ ඇහිල රූප ශබ්ද ගන්ධ රස හොය කියලා නැති වෙලා නැහැ. දරවල් වලට අරමුණ ආවම දෙන්නුමක් ඇති වෙනවා. මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අපි පාඩේ යනකොට මේ ගස් වෙනවා, ගල් වෙනවා, හරක් වෙනවා, බලකට තියෙනවා. අපි ඕක ගණන් ගන්නෙත් නැහැ ඔය යනවා. අන්න ඒ වගේ මේ සිත සුද්ධ දුනාට පස්සේ අනිත් සිතයන් තුළින් ඇති වෙන අරමුණු කෙරෙහි කිසිම ඇලීමක් බැඳීමක් නැතුව ඕනනම් මුළු දවස පුරාම නිවි මුළු ජීවිතේ පුරාම ඒකකින් ඉන්නට පුළුවන්. නිදහස් සිතක්, නොබෙදි සිතක්, සම්මුත්තලෝ විසංයුක්ත සිතක්. මෙන්න මේ සිත තමයි සීතෝ විමුක්තිය කියලා ඇයි වෙන සිතිවිලි සමග පැටලීමක්, බැඳීමක්, පිළීමක්, පිටීමක්, ජීද ගැනීමක්, දැක ගැනීමක් සිදුවන්නේ. ඉන්නේ පවතින එකක් සීතෝ මුක්තිය. මෙන්න මේක මමට සීතෝ මුක්තිය දැක්කරන්නට ලැබීවා කියලා කෙනෙක් අධිෂ්ඨාන කරොත් මේ සිතේදී නැති කෙනෙකුට නම් ඉන්නේ සිඳින්මයි පාට මේ සිතෝත් කරලා. ඒකම මට පඤ්ඤා විමුක්තිය දැනගන්න ලැබේවා කියලා අධිෂ්ඨාන කරනකොටම ඒකිට නිරුද්ධී ගයිබල් ලබන අරහත් ඵලwidetilde උදා වෙනවා මේ සිතත් අනිත්‍යෝ අනාත්මෝ සංස්කාරයක් කියන වැටේ බව වැටෙනකොට අන්න ඒ අවස්ථාවේදී ආශ්‍රයන්සේ ක්‍රියමින් අනාථ වූ අර සීතෝ විමුක්තිය සංඥා විමුක්තිය විස්තර ධම්මයෙන් තන් අභිඥා සත්‍යකත්වා සම්පද්ද විරුති කියන එක අදවසට කියනවා. ඒ කියන්නේ සීතෝ විමුක්තිය සංඥා විමුක්තිය සමානංකාස්පාත් කරගෙන සයන් අභිඥා සත්‍යකත්වා විස්තර ධම්මයේ මේ ජීවිතේම සම්පද්ද විරුති එක එතන විවරණය කරනවා. හේතෝ මොක්ඛය පඤ්ඤා විමුක්ඛය ඒ විදිහට මේ සිතිවිලි උත්සතේවා අනිත්‍යයෙන් මේ සිතන අර සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ස්කන්ධ කියලා ස්කන්ධ පහක් කියයි. ඒ ස්කන්ධ පහම අන්තිමට කියපු එක හැර අනිත් ස්කන්ධ හතරම එකක් බවට පත් වෙලා මේ සිත හා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ සීලේ තියෙන අවස්ථා ගොඩක් පටිපස්සද්ධි සීල, සංසීලීය සීල, නිවීගිය සීලය. ඒක කිසිම තැනක නැහැ සීලේ පරිදු භාවය. නිවීගිය සංසීලීය පටිපස්සද්ධි සීලය මේ සිට මොකද කිසිම ක්‍රියාවක් වචනයක් සිතුවිල්ලක් මොකක් කුසල් හෝ අකුසල් හෝ නැහැ. ඒක බලනකොටම කියනවා මේක පටිපස්සද්ධි සීලය කියලා. ඒ සිට අවධානය යොමු කරනවා. ඊළඟට සමාධිය. සමාධිය කියන්නේ අපි ඕනකම ඇති කරන ඇති කරන ධ්‍යාන ආදී උපදවා උපදවාගත්තේ මේ සිත උපදවා ගන්නට කිසිම ඕනෑකමක් අවශ්‍ය නැහැ. මේක බොහෝ දුරටම දෙවන ධ්‍යානයටම සමානයි. දෙවන ධ්‍යානයට සමානයි කියන්නේ දෙවන ධ්‍යාන ශක්තිය පවතින එක. ඒකට සමානකමක් කොහෙත්ම ගැළවිලාවක් නැහැ. එතකොට මෙන්න මේ විදිහට ගමන් අපට තේනවා මේක දෙවන ධ්‍යාන මට්ටමට පවතින විකස් විචාර දිනිට විතක්ක ਵਿਚාර නැමැති එකම ticket ගලා යන එකම සමාධි ප්‍රවාහයක් කියලා. එතකොට ඒක සංසිඳීගේ සමාධියක්, නිදීගේ සමාධියක්. එතකොට ඒක සතිපස්සද්දී සමාධියක්. පටිච්චසමුප්පාද සීලයක් මේ පිටයි පටිච්චසමුප්පාද සමාධියක් මේ පිටයි අනිත්‍යයෙන් ප්‍රඥාවයි මේ චිත සහිත පංචස්කන්ධයේම මම නෙවෙයි මගේ නෙවෙයි සත්‍යයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි යලින්ද දෙයක් නෙවෙයි දෙකින්ද දෙයක් නෙවෙයි ඒ පාඩේ හේතුන් ගන්න ඇති ඇති නැති නැති යන ධර්ම කියලා සත්‍ය සවකෙන් දැකලා පසු විශ්වයෙන් බාහිර තියෙන ඒකාන්ත සත්‍යකත්වය කියලා දැකලා සම්පූර්ණයෙන් අතහැරලා මේ සීලෝම ධර්ම පාඩනාව මේ චිත සංයුක්ත ප්‍රඥා ප්‍රවාහයක් ප්‍රඥා ධාරාවක් සතිපස්සද්දී සංසජීවී නිමිතිය ප්‍රඥා ධාරාවක් අන්න මේකට පඤ්ඤා සම්බේ බවටපත් වෙනවා ඊළඟට මේ ස්කන්ධය මේ නෝන කේතන කරෙන් විමුක්ත වෙලා සියලුම ක්ලේශයන්ගෙන් පිරිසිදුලා ලෝභයේ දෝෂයේ මෝහයේ දැවෙන මානකවත් නැතිව පවතිනා වූ මේ චිත්ත ප්‍රවාහය ඒකාන්තයෙන්ම විමුක්ති ස්කන්ධය බවට එතකොට සීලස්කන්ධය මේ පටිච්චසමුප්පාද සීලස්කන්ධයත් පටිච්චසමුප්පාද සමාධිය පටිච්චසමුප්පාදදී ප්‍රඥාවත් පටිච්චසමුප්පාදදී විමුක්ති ස්කන්ධ කියන ස්කන්ධ හතරම දීගෙන සිට බවට පත් වෙනවා තව එකක් තියෙනවා විමුක්ඥාන දර්ශන සංකේතය. ඒක මේකටයි වැඩක් නන්නේ. නිදහස් වෙලා කියන හැඟීමයි විමුක්ඥානය කියන්නේ. මම නිදහස් වෙලා කියන හැඟීම. ඒක ඒ සිතින් පරිබාහිරව මනෝ විඥානය සිදු කරන එක. ඒකට අයිති දෙයක් නෙවෙයි. මේ විදිහට ස්කන්ධ හතරක් බවට මේකපත් වෙනවා හේතු විමුක්තියක් බවට මේකපත් වෙනවා ඒ වගේම ආයතන නිරෝධයක් බවට පත් වෙනවා සංඥා නිරෝධයක් බවට පත් වෙනවා විසංයුක්ත වෙනවා නොබෙදෙනවා කිසිම දෙයක ඇලීමක් ගැටීමක් නැතුව දිගින් දිගටම දිගින් දිගටම මේක අඛණ්ඩවම දිගදින දිගගෙන යනවා අවදා දක්වාද මේ ප්‍රතිසංධ ජනක කර්මපස්තියේ තිබෙන තාක්කල් ඒ තාක්කල් මේ පිට දිරෙනවා ඒ පිටේ කිසිම අපකරණයේ කුසලාකුසල සංස්කාරයක් එකතු වෙන්නේ නැහැ ඒ වගේම කිසිම දෙයක් මම මගේ කිය අල්ලාගෙන නැහැ බාහිර කිසිමේ මොහොතක්වත් බැඳීමක් නැහැ කිසිම උපාදානයක් නැහැ උපාදාන නිහිරිය තත්යක් මෙන්න මේ නිසා මේ පිට මෙන්න මෙහෙමයි මරණ මොහොත දක්වාම ජීවිතන ජීවිතන යනකොට ප්‍රතිසන්දි ජනක කර්ම ශක්තිය ගෙනෙනවා සමගම මේකට නිරුද්ධ වී යනවා ඒක තමයි භාවනාවේ අවස්ථානය ඒක තමයි රහතන් වහන්සේලාගේ සතේ බුදුරජාණන් වහන්සේලාගේ සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේලාගේ පරිණතය. එන්නේ ආනාපාන සති භාවනාව තුළින් ධ්‍යාන කරවා ගන්න ආකාරය සහ වෙන ධ්‍යාන ප්‍රතික්‍රමන ආකාරය පිළිබඳව මේක ප්‍රශ්නය අපි ආයන පස්නාව පිළිසර කරනකොට පළවෙනි ධ්‍යාන උපදවා ගන්න ආස්වාදයේ ආනාපාන සතිය භාවනාව කියන්නේ එතකොට ප්‍රකාශ කරලා ඒ මොනවාද කරුණු දැක්වීමේ මේ දේශනාමාලාව සම්පූර්ණ වීම සඳහා අත්ේ කලහස් කරලා ඉතිරිකල සම්පූර්ණ වන ආනන්දමිත දේශනා කරන්නට ඕනේ කියලා මේ අද දින වල දේශනා මේ සිනමාවට ගොඩනගන ගොඩනගනදී අත්දැකීමන වෙනදාම අහන්නට බැහැ මේවා සාමාන්‍ය දේශනාවක් අපිට කතා කරන්න තිබුණා. ඒකත් එදා අපකාරණීය වස්තකාංශ කළා පළවෙනි ධ්‍යාන ආනාපාන සුභානාසන නැතර ගන්න කොහොමද කියලා. ඒ පිළිබඳව දැන් සිටි හැමෝමක් නැත්තත් අපි කියනද බලාපොරොත්තු වෙනවා. විපස්සනාටයි තියෙන්නේ මානසිකාර්ය ඒකට කියමු කියවන්ට නැරතේ ඒක කරගන්නවා ආනාපාන සුභානාවල වඩන්නට උත්සාහ කරන පින්වත්යයි කලකිරීම ඒ සෝබතී සුදුසුදා ආනාපාන භාවනාවේ යන්නේ ආස්වාද ප්‍රාස්වාද අරමුණු ගනින්න ආස්වාදයේ බලය සම්බන්ධ වෙන්නේ සීයේ කාන්තේ සාකරණ ආස්වාද එකලන් කුස්ම දස්වා කරන දෙකී යෝනි සම්පතනවා පාපකාර කියලා. එන්න කියනකොට සතුට යනවා නම් නැවත නැවතත් විතරෙන් ඉස්සරහට යනවා නම් අප ඒ සඳහා පරිසරම වචනයක් යොදා ගන්න කියලා ඉඳලා ප්‍රකාශ කළා. ඒ සඳහා අප විවිධ වචන ප්‍රකාශ කළා සම්බුද්ධ කියන වචනය ප්‍රකාශ කරනවා. ඒකට ආස්වාද කරනකොට බුද්ධ කියන වචනේ දුක් කියන පදේ පටන් කරගෙන ආස්වාදයේ වෙන දෙකන ආස්වාදයට බලන්න උතුම්ම කියලා හිතනවා. ඒ කාලයන් තුනක් තමයි කරන්නේ. ආස්වාද කරනකොට බොහෝ කියලා ඒක සම්බන්ධයෙන් මෙන්න කරනවා. ඒකත් මේ විදිහට නිරන්තරයෙන්ම මොනිට කරනවා කියන යනකොට අපේ සිත ඒ දුක්ඛෝ කියන වචනය සමග එක්කලා ආස්වාද සාර්ථකයෙන් සඳහන් කරගන්න ඕනේ. අපිට හැකියාවක් තියෙනවා. එන්න මේ අවස්ථාවේදී අදවස්යෙන් ප්‍රකාශන කරනවා ආනාපාන තුළම අපේ සිහිය අවස්ථාවේ යෑමට හැකි වූ විට අර දුෂ්කෝ කියන වචනේ දුක්ඛ කියන අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මුද්‍රණ ක්‍රියා අවස්ථාව දෙකා බලාගෙන ආස්වාදල ආස්වාද කියලා හිතන ආස්වාද දිහා බලන්න ආස්වාද මේ විදිහට නැවත නැවත ඒ අරමුණේම සතිය පවත්වන විට අපිට පැහැදිලිවම පේනවා ඒ අරමුණේ පිට කිසිම නැතුව බොහෝ වේලාවක් පවත්වා ගන්නට හැකි බව. එතකොට අර ආස්වාද ආස්වාද කියන වචනය අත්‍යවශ්‍ය කරන්නේ නැතුව ආස්වාද විහාර ආස්වාද විහාර බලාගෙන සම්පූර්ණ සිහිය පිළිබඳව කරනවා. එහෙම වෙනකොට අපිට තියෙනවා ආස්වාද ආස්වාද වදින ස්ථාන. අන්න මේ අවස්ථාවේදී තමයි අපි ආස්වාද ආස්වාද වදින ස්ථාන අරගෙන භාවනා කරන්නට පටන් ගන්නේ. එතකොට ආස්වාද සමහර වෙලාවට නාසිකාංශයේ අද නැත්නම් පොත නැරහරි ඒ අන්තිම කොට පොත පොවදිනා. ඒ වගේ තැන විසාර්ථක කරනාල පසුව එහෙම අපි සිත සබාරන ආස්වාදියා බලාගෙන ආස්වාදයෙන් වල නැද අද කෙනෙකුගේ අපි සිල්පත් වීමක් කරනවා. ඒ ආස්වාදයේ වල නැදාක බලමින් මේ විපහනා කරනවා. ආස්වාදයේ මුල කියන්නේ අර වදින තැන පටන් ගන්නකොට නම් ඒ ආස්වාදයේ මුල ආස්වාදයේ අවසන් වෙන තැන ඒ අවසාන වෙන තැන අග අර අග මොලක් පැත්තට තියෙන නැද ප්‍රතිසන්නයි ආස්වාද පාපාවේ නැද කියලා තමයි. ඒ කියන්නේ සාස්වාදයේ අග මොල නැද බලමින් අප ඒ දෙයෙන් බලමින් ඉන්න ආකාරයේ පාඩනම භාවනා විදිරදෙනවා. මේ සම්මත වශයෙන් තමයි මේ දර්ශනා කරන දැනුම කතා කරන්නේ. එතකොට නැවත නැවත ආස්වාස්වාසයේ ඉඳගෙන බලන්නේ මේ විදිහට සමානාවේ විදිහට වෙනකොට අපේ ආස්වාස්වාසාද සමහර විට සීම වෙලා තියෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට ඉතින් මෙතේ යන්නේ මේ පුලාවක්යක් තියෙනවා. ඒවා අපේ අදදී පැහැදිලි විස්තර කළා. විශේෂයෙන්ම ඒ ආස්වාද ප්‍රාස්වාද අරමුණෙන් අපි වදන අවධානය අඩු වෙනකොට සමහර විට ආස්වාද ප්‍රාස්වාද අපිට තේරෙන්නේ නැහැ, සමහර විට අපි නගනවත්කම නිසා අපේ වීර්යය අඩුවලා අපි කියන විදිහට යට වෙනකොට අපේ ආස්වාද ප්‍රාස්වාද බැරියට කරගෙන යනවා. තමයි සමහර වෙලාවලට ඒ ආස්වාද භාෂාවේ අරමුණ ඒ ආස්වාදයේ භාෂාව යන කොටස් දෙකේම දිය පවත්න්නේ නැතුව අපි එක කොටසකට පමණක් දිය පවත්න්නට ගියොත් එතෙන්දී අපේ භාවනාව සාර්ථක කරගන්න අපිට ගන්න හැකියාවක් ගන්නවා. ඒ කවරේ මේ තොර නිසා හෝ ආස්වාද භාෂාව දැනී යන්න පුළුවන් ඒවා භාවනාවට පරිපූර්ණ කර ගන්න භාවනාවේ දියුණු අවස්ථාවල් නෙවෙයි ඒවා භාවනාවේ දියුණු අවස්ථාවල්. අන්න මේ අවස්ථාවලදී තමයි දැනගන්නට ඕන වුණා. මගේ භාවනාව මෙතන අදාළ වෙලා ඉඳනයි කියලා. සුදුසු උපදේශ මේ අවස්ථාවේදී දැනෙන කාවසුදුසුයි. එහෙම නැත්නම් භාවනාව කරන්නේ නිම වේදන යනකොට ආසාස පස්වාස සංසිඳනවා. සංසිඳලා තේරි යනවා. එන්න මේක තේරි යාම භාවනාවේ එක් අවස්ථාවක්. ජීවමුක් අවස්ථාවක්. අන්න මේ අවස්ථාවේදී කලබල වෙන්නට අවශ්‍ය නැහැ. අර ආසාස පස්වාස වටින තැනම සිට ගාගෙන ඉන්නවා. පුරුක් කල්නක බලාගෙන සිටිනවා. ඒ සමානක තියාගෙන ඉන්නකොට අපිට නැවතත් ආස්වාද ප්‍රාසාද කියන පටන් ගන්නවා නැවතත් අර කලින් ඉවා තියෙන ආස්වාද ප්‍රාසාද මෙහි කරනවා මේ විදිහට කරනකොට නැවතත් මොකින් යනවා නැවතත් ඒක මොන කරනවා මේ විදිහේ නැවත නැවත ආස්වාද දෙන්න එක නොකෙන එකක් දෙක බලන්න ආස්වාද ප්‍රාසාද වදින ස්ථානයෙන් පිට සබාගෙන අපේ භාවනාව කරගෙන කරගෙන යනකොට සමහර අවස්ථාවලදී එක්ක කයට විවිධ ආකාර නිමිති පහළ වෙනද පටන් ගන්නවා. නිමිති කියන්නේ මානසික විමුක්තිය යන අන්තර්ගතයි. බොහෝ වෙලාවට ආසස් ආසස්වල නැතන සුදුසුකමක් වෙනවා. නැත්නම් නිමිති පුරා කරන දෙයක් තමයි නිමිතික් වෙන්නට පුළුවන්. ඒ නැත්නම් ආවදින දේවල් නැත්නම් වැලිදෙන් දේවල් මොනක් ආකාරයෙන් ජීවිතයට විඳ ආකාරයෙන් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පිළිපදින්නට ඕන අර නිමිති ලෙස බල බලා ඒක ආකාර ධර්ම විද්‍යෝත් කොටසක් මෙන්න නිකුත් ඒ නිමිති නැති යනවා අපි භවනාවේ පිළිගෙනවා. ආස්වාද පාස්වාද තුළින් ඇති වෙන නිමිති දැකලා නිරාමිත සතුටක් තිබෙන සාස්තර අර නිමිත්ත පහළ වෙනවා. ඒ නිරාමිත සතුට කවුරු ආසාවක් බවට පත් වෙනවා කියන එක දෙන්නේ නැති යනවා ඒක මොකද්ද? ඒකට මේ ඒ විනිශ්චය පහළවන්නේ නිවන ධර්ම ආකාරක වශයෙන් සඳහන් වශයෙන් යටපත් වූ අවස්ථාවක ආශාවක් ඇති වුණොත් එහෙම අප දක්න විනිශ්චයට අපේ දැන් භවනාව දිනුනේ කියනවා කියන හැඟීමක් වෙන ආශාවක් ඇති වුණොත් එතන කාමච්ඡන්දේ නැති වෙනවා ඒකම අර විනිශ්චය නැති යනවා භවනාව කියනවා. මෙන්න මේ නිසා අර පළමුවෙන් කඩ පහළ වෙන ඒ උත්සාහ නිහිත වීමක ඇති වුණාට පසුව ඒකට කිසිම ඇලීමක් ඇති කරගන්නේ නැහැ. ඒක දෙස අවධානය යොමු කරන්න යන්නේ නැහැ. ඒකත් කෙනෙකුගේම ආස්වාද ප්‍රාසාද වදින තැනකට තබා ගන්න ආස්වාද ප්‍රාසාදයෙන් නැවත නැවත මනසිකාරයේ නිවන්නේ කොහොමද? මෙන්න එහෙම දෙලේ නැත්නම් අර නිමිත්තක් නැතිලා භවනාව කියන්නේ දෙතිනවා. මේ විශේෂයෙන් මතක තබා ගන්න අර කොහොමද අවස්ථාවේදී ඒක දෙකක් තියෙනවා. ඒකට නම් අවධානය යොමු කරන්නේ නැහැ. ආස්වාද ආස්වාදයේමයි නැවත නැවත සිහියේ පවත්වාගෙන යන්නට අවශ්‍ය වන්නේ කියලා. එතකොට මේ විදිහට කටයුතු කරගෙන යනකොට බොහෝම බොහෝ දුරට සංස්කෘතික වෙනකොට අර විතක් විචාරාදී ධානාව සමවේදන වැඩිකොට ඒ වගේම සද්ධා විශේෂ සමාධි ප්‍රඥා කියන මේ ධර්මයන් සම සම්පදේශ වැඩිනකොට පස්ස බුද්ධාම ධර්මයන්ගේ සමසාමයක් ඇති වෙන විට මුන පටිභාග නිමිත්ත කියලා නිමිත්ත පහළ වෙනවා ඒ කියන්නේ එක්කෝ ආලෝකයක් නැත්නම් වර්ණයක් බැරි දෙයක් සමහර බොහෝ විට නරදී ඉස්සරහින් කියන්නේ සමහර වෙලාවට නාසිත අධිවත් පිට ඇතුණත් කියන්නේ පුළුවන්. මේ කියන පස්සේ මේ විශේෂයෙන්ම පිළිපදින්න ඕන ආස්වාද ප්‍රාසාර දෙස මෙහි කුලින කරන මෙහි කිරීම ආස්වාද ප්‍රාසාර අනුමත කරන කරන මෙහි කිරීම සම්පූර්ණයෙන් මේක විනාශ කරන්න ඕන. මේ අවස්ථාව මේ ඒකී වරසේ නිමිත්ත දෙස බලනකොට වරස ආස්වාස් පාස්වාස් දෙස බලනින් සමහර උදාහරණයක් කරගන්නවා. එතකොට සිදුවීමක් ඇති වෙනවා. ඒක නිසා ආස්වාස් දෙස හෝ ආස්වාස් දෙස හෝ අපේ මානසිකාරයෙන් නිවන්නේ නැහැ. ඒ පරිභාෂිත සබහලනාට පසුව නිමිත්ත දෙසම අපේ මානසිකාරය අපේ නිවන්නට ඕන. මෙන්න මේකී නිමිත්ත වශයෙන් ගන්නට ඕනේ ධ්‍යානයක් ලැබෙන්නට නම් මේකේදී චක්‍රවර්ති රාජ්‍යයේ චක්‍රවර්ති රජ කෙනෙකුට ලැබෙන මැනකක් වශයෙන් ආරක්ෂා කළ සංස්කාර ධර්මයක් නියම පොත්පත්වල තියෙන හැටියට මේක අපි වශී කරගෙන ඒකමයි ඒකට ප්‍රයෝජන ගන්න යන්නේ ඒක ලැබුණයි කියලා හරි ඒකපත් වෙනවා කියන කරගන්නේ නෑ ඒක මහා මහා අනර්ථ වස්තුවක් ලැබුණයි කියලා ඒකට කැමැත්තක් සංඥාවක් ඇති කරගන්නේ ඒක ඉස්චාරයට ඇති වෙන සංස්කාර ඇති වෙන සංස්කාර නැති වෙනවා ඒ නිසා මේ සම්මුතිය වුණාට පසුව එළියෙන් කුසලව මේ වශී කරන්නට ඕන. ඒ වශී කරන ආකාරය අපතම පොදු ආකාරය යට ප්‍රකාශ කිරීමේ තම සිංහල පැහැදිලි වෙන සාර්ථක ප්‍රතිඵල බොහෝ දෙනෙක් දක්වනවා. ඒ සමාපර්ණ ප්‍රකාශ කරනවා. එතකොට මේ නිමිත්ත පහරිනාන් පස්සේ ඉස්සකාවියක් ඉස්සරහින් මොන හිතකින් නාගෙන ටිකක් ඉස්සරහින් තියෙනවා. තවත් ටිකක් ඉස්සරහින් තියෙනවා කියන ඉස්සරහට ඉස්සරහට මේක අපේ සිතට අනුකූලව වෙනස් කරන්නට පුළුවන්. මොකද සුසුම් නිමිත වුණේ නිසා සිතට කිමන යන එකක්වත් වශයෙන් නැති දෙයක්. ඒ නිසා සිතට අනුකූලව මේක වෙනස් කරන්නට පුළුවන්. ඉස්සරහේ විදිහට මේ ඉස්සරහට ඉස්සරහට කියන ආකාරමානුකූලව පස්සට පස්සට කියලා ගන්නවා ආලාම කරනවා. ළමයි කියලා හිතනොත් ළමයි කියනවා. හැබැයි බොහෝ ඈතට යනවා ඉතාලම සංගීතයට ගැනීමත් තරම් නෑ. ඊට පස්සේ මේක උතුම් කියනවා කියනවා පිළිගන්න කියනවා තවත් සතුන් කියනවා කියන කොහොමද කියනවා. මේ විදිහේ සහායකයන්ට ජීවිතයක් පහළ ගන්න අපට ඕනේ අවස්ථාවට අනුව අපේ සිතට අනුව පවත්න්නට අපිට කියනවා කියන්නේ ඕනේ. මේ දීතරණක වාසී භාවයක් ඇති වෙනවා නෙමෙයි. ඊට පස්සේ මේ මිනිස්සු අපිට බලන්නට පුළුවන් වෙනවා. හරි ඒක තමයි කියන්නේ මේක බලලා තමයි මගේ කටුපතියේ ඉන්නේ කියලා අධිෂ්ඨාන කරනකොට හිතනකොට ඒ නිමිත්ත ශරීරයේ කටුපතිය කියනවා. එන්න මේ විදිහට වශීකරණ ඉවරලා ඊට පසුව මේ නිමිත්ත ශරීරයේ ඇතුළත ගන්නට තෝරන ශරීරයෙන් පිටතට ගන්නට තෝරන. ඒක කරන්නේ මේ නිමිත්ත හදවත තුළ ගෙනියනවා කියනකොට හදවත තුළ හරියට වතුර බාධීක දිස්සන සායාවක් ආදී මේ නිමිත්ත පින්න යනවා. පිට පෙනීවා කියනකොට ශරීරයෙන් පිට පෙනීනවා. මෙන්න මේ විදිහට ශරීරයෙන් ඇතුළට ගැනීමත් ශරීරයෙන් පිටට ගැනීමත් අප කරන්නට ඕන. එන්න නියම කළා හොඳට වකින් භාවයක් ඇති වුණාට පසුව මේ නිමිත්ත හදවත ඇතුළට ගන්නවා. හදවත ඇතුළට අරගෙන කිසිවක් නොතිසා ඒ නිමිත්ත දෙකම අපි බලාගෙන සිටිනවා. අධිෂ්ඨානයක් කරලා පළවෙනි ධ්‍යානය පුදවාගෙන විනාඩි මෙතන කාලයක් ඉන්නට ලැබේවා කියලා. එහෙම අධිෂ්ඨාන කරලා ඒ නිමිත්ත දෙකම බලාගෙන සිටිනකොට මේ නිසයි සිතයි එකක් බවට පත් වෙනවා දෙකක් මේ අරණයි සිතයි එකක් වෙනවා. මේ මේකක් වුණාට පස්ව මිනිස්සු ඇතුළත සිත සඳහා බසිනවා නැත්නම් සිත ඇතුළත මිනිස්සු සඳහා බසිනවා අන්න ඒකෙන් සත්‍යයක් ඇති වෙලා මිනිස්සු නැති වෙනවා සිත සමාන වෙලා ඒකාන්තතාවයට පත් වෙනවා, කය සංසිඳනවා, කය කුසලයක් වෙනවා, සිත සංකලන කලක් ලැබුවා කියන නිස්සල වෙනවා. මෙන්න මේ නිස්සල සත්‍යය ඇති වුණාට පස්සේ ඒක කිසිදයක් හිතන්නේ නැතුව ඒ ඒ දෙසම අවධානය යොමු කරමින් බලාගෙන ඉන්නේ ඒ අවස්ථාවේ අපිට කරන්න තිබෙන්නේ. මෙන්න මේ විදිහට කරනකොට අපිට පළවෙනි ධ්‍යානයේ සිත් සිතපත් කරගන්න පුළුවන්. මේක අපි කලින් ඉස්සර වශයෙන් ප්‍රකාශ කළා අද මම ප්‍රකාශ කළේ ගැනීමක් පමණයි. මේ මේ පරිණි ධ්‍යානය ඇති වුණාට පස්සෙ සමන්ත පරිණි ධ්‍යානයේ ඇතුළේ කියන එක දැන ගැනීම සඳහා කටයුතු කරන්නට ඕනේ මම ඒක සල්පස්සෙ කියනවා. එතකොට මේ ධ්‍යානය ඇති වුණාට පස්සෙ මේ ඉන්නේ ඉහළ ධ්‍යානවලට යන්නට ඉස්සෙල්ලා ඒ ඇතිවෙච්ච ධ්‍යානෙ වශී කරන්නට ඕනේ. වශී කරනවා කියන්නේ හරියට මනසරයක් සිද්ධ කර ගන්නවා වගේ නැවත නැවත කරලා වඩා දක්ෂාන්දමින් වඩා නිවන දෙන්නේ වඩා ඉක්මනට ඒ ධානය උපදවාගෙන මොකද ඒ ධානයේ සිටීමට අපට හැකියාවක් ඇතිවන අන්දමින් අපි ප්‍රගුණ කිරීමයි වශයෙන් කරනවා කියන එක අදහස් කරන්නේ. ඒ වගේ භාවයන් විදුලි මාර්ගයේ තියෙන පොතේ කියනවා පහක් සතියේ ගැන පළමුවෙන් කරුණු කීපයක් ප්‍රකාශ කරලා අපි කරනවා ඉස්සරහට කියනවා. මෙතුමාගේ කියන වචී භාවයන් පහ තමයි ආවර්ජන ප්‍රශ්න කියලා පළවෙනි එක දෙවෙනි එක අදිස්ථාන කියන එක තුන සමාපජන හතර උත්සාහය පහ පස්සේ ජීවිත. මේ පහෙන් අදහස් කරන්නේ ආවර්ජන කියන්නේ ධ්‍යානයක තියෙන ධ්‍යාන අංග සිහිපත් කිරීම කියලායි පොතේ සඳහන් වන්නේ. ඒ කලින් ධ්‍යානයේ අංග පහක් තියෙනවා විකාශ, විචාර, සීති, සුඛ, ඒකාග්‍රතාවය අංග පහ. මෙන්න මේ අංග පහ එකමකක් අපි අදිස්ථාන කරලා උපදවා ගන්නට ඕනේ. අර ආවර්ජන ප්‍රතිස්ථාපනය කරගෙන මොනවද කියලා කරන්නේ නැතිනම් පළයෙන් මේ අනිස්ථානයක් කරනවා මට විපස්සකයි පිටිකේ පමණක් යාම පහක් තුළ තියෙනවා කියලා ආස්වාස්වා කියන ඉන්නේ නිකනකොට අපිට තියෙනවා අර අරමුණේ සිට දැනවන්නේ විපස්සකයි පිටිකේ ක්‍රියාත්මක වන ආකාරය. මේ විදිහට විනාඩි 5 10 15 වෙනකන් දෙන මේ කාලය අත්දැක ගන්නවා. ඊට පස්සේ විචාරය කියනවා කියලා විනාඩි 5 විචාරය පමණක් කියනවා කියලා දිස්ත්‍රික්කයක් කරලා ආස්වාස්වාස්වාසෙට බලන්න. ඒකට අපිට තියෙනවා ඒ ආස්වාස්වාස්වාසෙ හිතට ඇතුළේ යන ආකාරයේ විචාරය පැහැදිලිව තියෙනවා. මේ විදිහට සීතියක් අධිෂ්ඨාන කරනවා සීතියක් අනේකන්දතාවයක් අධිෂ්ඨාන කරලා අපි විනාඩි 5 10 වගේ වශයෙන් සිටියම තේරුම් පරිදි ඒ වශයෙන් කරගන්නවා. මොන නිතරකට පස්සේ පළවෙනි ධ්‍යානයේ විදිත පස්සනාද නැත්ද කියන බවට තීරණය කරන්න පුළුවන් මා කලින් කිව්වා ඒ පස්සේ ප්‍රකාශ කරනවා කියලා. මේ ඒ වශයෙන් භාවයේ ඇති වුණාට පසුව අපි අදිස්ථාන කරනවා පළවෙනි ආස්ථාපයේ ආස්ථාප බැලල තුලින් විතක් හේතුනවා කියලා. එතකොට ආස්ථාපයෙන් වෙන පිටුන විතක් දෙකේ විද්‍යාත්මක වන ආකාරය අපට පැහැදිලි වෙනවා සාකච්ඡා කරනවා. දෙවෙනි ආස්ථාප අවස්ථාවේදී අපි අධිෂ්ඨාන කරලා මෙහිදී මට විචාරේ පමණක් පැහැදිලි වෙනවා කියලා. එතෙන්දී ආසාර පාස්පාද අරමුණු ඉදිරියෙන් විචාරේ ක්‍රියාත්මක වන ආකාරය ඒක පැහැදිලි වෙනවා. මේ ආස්වාදයේදී ජීවිතය දකිනා ඒ විදිහට අයතුන්ගේ හතරෙන් සාස්ත්‍රාදීදී සුඛය දකිනා පස්වෙනි ආස්ත්‍රාදීදී ඒකාන්තතාවයේ මේ විදිහට දකිනා එන්න දැකලා අන්තිමට එන සාස්ත්‍රාදීදී බලනවා මේ විකල්ප විචාර සංඛාර පිළිබඳ හේතන්දතා කියන අනුර පහම පැහැදිලිව තියෙනවා කියලා ඉතාලි මානසිකාරයක් අනිස්ථානයක් තුළ ගමන්න ආස්වාදයේ හෝකාස්වාදයේ නිමවනදී ප්‍රමාණිකෝලවම විතක්කේ ඇතිවන්න තියෙන හැටි කාර්යය තියෙන තියෙන හැටි කීකිය තියෙන තියෙන හැටි සුඛය සහ ඒකාග්‍රතාවයට තියෙන තියෙන හැටි අපිට පැහැදිලිව කියනවා ඊට පස්සේ අනිස්ථාන කරනවා මේ අනුර පහම මේ ධ්‍යානයේ පිටපස්සනාකාරයේ පැහැදිලිවම කියනවා කියලා ඊට පස්සේ ආස්වාදයේ සිත පිහිටවන ආකාශාදී හෝ එසින්ද විකාශ විචාරදී සිත සම්බතා කියන අංග පහක් දෙමින් දෙනතර මහානුකූලව ඇතිලා ඒ අංග පහම එකට කැටිලා සිත ධ්‍යානයට පත්වන ආකාරය අපිට පැහැදිලිව මාතෘකාවෙන් පුළුවන් වෙනවා. එනිදී අපිට සිතන සැකයන් නැතුව අපේ සිත පළවෙනි ධ්‍යානයට පත්වනා කියලා තීරණයකට වඩන්න පුළුවන්. එන්න මේ විදිහට අර අදිස්ථාන මේ පළවෙනි එක ආවර්ජන වාසිකාවෙන් මම කරලා ඊට පස්සේ සම්මාන කරගෙන තුනක් ඒ පොතේ සඳහන් වෙනවා අදිෂ්ඨාන සමාපත්තිය උත්සාහන කියන අවස්ථාව තුළම එකට තියාගන්න කරන්න පුළුවන්. අදිෂ්ඨාන කරන්නේ මෙතන වේලාවක් මට මේ ධ්‍යාන සිටේ ඉන්න පුළුවන් වේවා කියලා නම් සමාදාය පාරක් වෙන පරිවර්තන සිතාය. ඊට පස්සේ කාර්ය ක්‍රමානුකූලව වැඩි කරනවා. පස්ව හොඳ ක්‍රමානුකූලව වැඩි වුණාට පස්ව අඩු වශයෙන් පැයක් වශයෙන් පුළුවන් වුණාට පස්ව අපි ඒ කාර්ය අඩු කරනවා. විනාඩි 10 5 4 3 2 ආදී වශයෙන් විනාඩියකදී ධානයකට සංයෝජනලා ධානදී කියන්නේ තේසින්නට. විනාඩි 5කට විනාඩි 15කට සම්ප්‍ර 10කට සම්ප්‍ර 5කට යන සූභාවයක පවා මේ වසී භාවය ඇති කරගත්තොත් එහෙම අපේ සිත ධානයකට පත් කරගන්නට පුළුවන් වෙනවා. ඒ නැදී කොහොමද පුළුවන් වෙනවා. මේ විදිහට අධිස්ථානයක් කරනවා කාල පරිච්ඡේදයේ පිළිබඳව ඊට පස්සේ ඒ අධිස්ථාන වශයෙන් භාවයේ කියන හැදීනවා. ඊට පස්ව ඒ සම අර සමාපatti ගතිතාවයේ සමවැදීමේ වදිතාවයේ ධානයේ ඒකෙන් නැති වෙනවා නැගී සිටීමේ උත්සාහමතී සාගත වීම උත්තර වෙනවා ඊට පස්ව කියන්නේ විශේෂ මාන්දිය මේ සත්‍යීතනවතී සාගය කියලා ඒක පොතේ සඳහන් කරන්නේ මේ ඥාන අනුරෝධින් කරන ක්‍රියාවලිය කරන කර්යය මොකක්ද කියලා ප්‍රතිවිස්සකිනවා කිය. පළවෙනි ඥානාංගයේ විකල්පය ඒකදී අපිට පැහැදිලිවම කියනවා විකල්පය කියන්නේ අරමුණට නැවත නැවත නැවත නැවත මානසිකාරයේ නැහැවීම කියන එක. අපේ සිහිය, අපේ අපේ සතිය අරමුණ තුළ අරමුණටම හැරෙන්න නැවත යොමු කරමින්මයි විපස්සකයි කියන්නේ. ඒක කරන්නේ මේක පැහැදිලිව තේනවා. විචාරය කරන්නේ හරියට වතුර බින්දුවේ වතුර පිටින් බින්දුවක් ගන්නවා වතුර ගහේ පිටින් බින්දුව සැදෙනවා වගේ අර අරමුණේ සිට සැදෙන ආකාරයේ විචාරය සිදු වෙනවා. මේ කියන සිත සීමාන ගතියක් ඇති කරලා දෙනවා. සුඛයෙන් කය සහ සිත දෙකම සංසිඳලා කාන්ති රෝගයක් පිටත කරලා දෙනවා. ඒ කන්දකාරයේ සිට සමාහිත කරනවා. මෙන්න මේක නැවත නැවත නැවත නැවත මේ ධ්‍යාන අනුගමනය කරන පස්සාවියන් මේ පැහැදිලිව අවබෝධ වෙනකොට ඒ පොතේ සඳහන් වෙනවා මේ විචක්ෂණ කාර්යය හරි කරදරකාරී සත්‍යයක් මේ දේ නැති සත්‍යයක් කියනවා නම් හොඳයි කියන අවබෝධයක් ඇති වෙනවා කියලා. අන්න එහෙම ඇති වෙනවා කියලා ඒ අවබෝධය ආවට පසුව අපි විපස්ස විචාර දෙක සම්පූර්ණීය දෙවන ධ්‍යාන සිත උපදවා ගන්නට දේවා කියලා අධිෂ්ඨාන කරලා දෙවන ධ්‍යාන සිත උපදවා ගන්න දෙයි කියලා සුද්ධිමාර්ගයේ ප්‍රදාන කරලා තිබෙනවා. අප අපට නම් සුද්ධිමාර්ගයේ ක්‍රම බෝධිතර නෑනේ. අපි ඒව අනුගමනය කරන්නේ නැහැ. දැනට කෙනෙකුට මේවා කියපු ආකාරයට ඒ සුද්ධිමාර්ගයේ දැක්කේ නැහැ වාසී භාවයන් ඇති කරගන්නට පුළුවන්. අවශ්‍ය වෙනකමකට මේ දැන් කියන ලබන ආකාරයට පිළිබඳව පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ධ්‍යාන සම්මතිය සංසනිකාය වෙනස් සූත්‍රමේ වස්න භාවයන් 10ක්. ඒවා අලියට නිදි ගැටෙන විදිහටම පිටපත පොතට සතුට මුන්දි කිව්වොත්මල ඒවා ගැන සතන මාත්‍යයක් හොස්සක් නැහැ. එතකොට බුදු ඥානන් වහන්සේ විසින් වදාරනවා ඉදීපස්සෝ වික්‍රේ ඉදිරිස්මේ ඒකත්ව ධායි මන සමාධියේ තියෙන සප්පායකාරී පොති මේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනවා. රූපේන මනෝකයි සමාන ධ්‍යානලාභී ධ්‍යාන උපදවගන්නට අයන අය මේ සමාධියේ සප්පායකාරී පොති සමාධියේ බල සප්පාය ධර්ම සංසිඳන්නේ නැහැ. ඇතිවීම ධ්‍යානයක් ලබා ගැනීමට සත්පාය ධර්ම අවශ්‍යයි. ලබන ධ්‍යාන ටිකක් වශීකර ගැනීමට සත්පාය ධර්ම ළඟා කර ගැනීම අවශ්‍යයි. මොනවද මේ සත්පාය ධර්ම කියන්නේ? අපට භාවනා අනිත්‍යකද ධර්ම ධ්‍යානයේ අනිත්‍යකද ධර්ම අපි අනිත්‍යකද ධර්මයේ ධ්‍යානයේ පවත්වාගෙන යෑමට ධ්‍යානයක් උපදවා ගැනීමට අවශ්‍ය ධර්ම ළඟා කර ගන්න ඕනේ. විශේෂයෙන්ම අපේ භවනා කරන ස්ථානය. ඒ ස්ථානයේ නැත්නම් මම ගහනවා නම් ඒ වගේම විශාල ස්නාක්ෂයක් දෙනවා නම් බුද්ධ ධර්මන පරිසරයක් නම් වාතාවරණයේ තරම් සුදුසු නැත්නම් නිරන්තරයෙන් සත්‍යබද්ධ ඇහෙන ස්ථානයක් නම් ආධිසම්මත යෝගාවතරයකට මේ ස්ථානයේ රූපෙල නැහැ භවනාව කිරීමට. මේ ස්ථානයේ උනත් ඇත්ත වශයෙන්ම ගුරුතුමෝ දැන් මොකද ඒක බුද්ධ සිංහලයේ ඉන්නේ අනිත් එක්කනාදී අංගපතන ආදිවාදීන සමා හරි කෝටි කියන දාර්ශනික බලන ප්‍රඥාට දෙනවා ඒකත් එක්ක සුදුසු නෑ අර අනුමිනේකම තමයි අපි භවනා කිරීමට සුදුසු ස්ථානයක් සකසා ගන්නට ඕන ඒ සුදුසු ස්ථානයේ බොහෝ දුරට නැස්වාන් ගන්නවා තොරෙච්චි ඒ වගේම වඩා උෂ්ණත්වෝ වඩා සංස්කෘතිකත්වෝ ස්ථානයක් වැඩි ශබ්දබද්ධ නැති සාන්ත විතර තැනක් නම් බොහොම හොඳයි. මෙන්න මේක භාවනාවකට භාවනාව අපේ ජීවිතයේ අවශ්‍යම සම්පාදක ධර්මයක්. ඊළඟට අපි ගන්න ආහාරත් ඉතාම අවශ්‍යයි අනාපාන සති භාවනාවට විශේෂයෙන්ම බලු ආහාර බඩ පිළිෙන දිහලා අරගෙන භාවනාව කරන්න පටන් ගත්තොත් අර අන්තර්ජීවයේ ශරීරයේ නැදෙන කියන හරියට ප්‍රයාස කිරීම අපහසු වෙන නිසා ආනාපාන සති භාවනාවෙන් ඊයේ දීපේනට පරමක් අපහසු වෙනවා ඒක නිසා ආහාර වෙනත් අවධානය යොමු කරන්න ඕනේ භාවනා කරන්න යනකොට ආහාර ගත්තම මම භාවනාවට වාඩි වෙන එකක් හොඳ නැහැ. සුසුලා ආහාර වෙනත් භාවනා කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේම ප්‍රතිචෝම සියුම්මෝ ආහාරය මම ගත්තාම ඉතාමදී ආනාපාන සති භාවනාවේ නිරතවන්ත අපිට පුළුවන් වෙනවා. ඒක සම්පාය කාරණාවක් ඒක අපි අන්තර ගන්න ඕනේ. ඊළඟට තුන්වෙනි වශයෙන් අත්කල් කතා බහ. බොහෝ දුරට අපි කතා කරන්නේ සම්පප්පලාපනයි මේ භාවනාව අනිතකර ධර්මනා නැත්නම් අපිට එහෙම අපට ලැබෙන්නේ අද මේ කාලයේ හැටියට මේ ඥාන මාර්ග බලයෙන් දේවල් උපදවා ගන්නට බැහැ ඒවා නිසා පොත්වල පමණ සීමාවක් සීමාව වචන වෙලි අසානම් ඒ කතා අපට සිදුසු නෑ ඒ වෙලෙහි අද අද මේ නාමයේ ඥාන බල උපදවන්නට පුළුවන් නෑ මේ ඊට හිතවත් කතා අපි කතා කරන්නට පුළුවන් වෙන්න ඕන අහන්නට පුළුවන් වෙන්න ඕන අර අනුකවත් කතා අහනකොට ඒ වේ තියෙන අනිකාර භාවය පරිපූර්ණ කර කාර්යය ඒ නැති වෙන නරක සත්‍යය අපි අවබෝධ කරගෙන මේවට අවධානය යොමු කරන්න ඕනේ. ඒකත් එක්තරා සම්මාය ධර්මයක්. අනිත් එක මේ ඉන්නව. බොහෝ දෙනෙක් අපි අදහස් කරන්නේ ආනාපාන සති භාවනාව කරනකොට මේ බස්සපාරයන්ගෙන් පස් මහත්මයන් වාඩිලා කලකිරීම කරගෙන ගලක් කිව්වා වාගේ ඉඳගෙන භවනා කරන්න ඕනේ කියලා. කොහොම කරන්න පුළුවන් නම් හොඳයි. හැමෝටම මේ වසරන්නට බෑ. ඒක නිසා ඉරියව්ව ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මේ භාවනාව දියුණුවීමට නම් ලබා ප්‍රතිහාරයක් වශයෙන් කර ගැනීමට නම් ඉරියව්ව බොහෝ දුරට කය සැහැල්ලු කරගත් ඉරියව්වක් වෙන්න ඕනේ. කය සතුටයි ඉරියව්වක් නෙවෙයි. ඒ වගේම සිතත් සැහැල්ලු ස්වභාවයක් තියෙන්න ඕනේ. වෙනස් හදේක ස්වરૂපයක් නෙවෙයි. මුලදී සක්මන් කිරීමෙන් භාවනා සක්මන් කරමින් ආනාපාන සති භාවනාවේ නිරත යන්නද සුදුසු නැහැ. ඒක කරන්නට අපහසුයි. යොමුනාට පස්සේ සක්මන් භාවනාවේදී පවා ආනාපානෙම ඉඳී ගන්න පුළුවන්. මොන දිනුන නිසා ගන්නා ඉදිරියවත් ඒ සංස්කෘතිය නෑ මොකද මේකට හේතු වෙන නිසා ඒ වගේම හිතේ ඉඳගෙන මේ ආනාපාන සති භාවනාව කිරීමට සුදුසු නෑ සමහර විටකයි සමබරතාවයේ නැතිවෙන්නට පුළුවන් ආස්වාස්කාරකාද සමසිඳියන් විට ඒ නිසා ඉතාම සුදුසුයි මේ කොන්ද ඉදිරියට දෙමින් සබාගෙනීමට පුළුවන් පුදුමක වාදිනා හඳ දිස්ව සබාගෙන ආනාපාන සති භාවනාවේ නිරත වෙනවා නම් වැඩි කාලයක් භාවනාව කරන්නට පුළුවන් එක සමාන සම්බන්ධ කරගන්නත් පුළුවන් අර බද්ධ පාඩයන් බද්ධ පාඩයන් වගේ දේවල් වල මෙන්න මේ සත්වල වේදනා කාරණය වේදනා තිබෙන ඉන්නවට වඩා එළියට ප්‍රතිචින වඩා සුදුසු මේ විදිහට පිළිගන්නවත් සත්‍ය සම්පාදනයක් අනිත් එක තමයි අපි අපිට භාවනා කරන්න ඉස්සෙල්ලා සියලුම දේවල් පිටින් අයින් කරන්න පුළුවන් තාක්ෂයක් තියෙන්න ඕන. එහෙම නැතුව මේ ගමන යන්න තියෙනවා මේ වැඩේ කරන්න තියෙනවා මේ ඥාතියින්ගේ මේ මේ වැඩ කටයුතු තියෙනවා මම ධර්ම සහෝදරයන්ගේ සහෝදර සහෝදරයන්ගේ දෙමාපියන්ගේ ආදී වශයෙන් මේ ජීවන සිටී තබාගෙන අපි භාවනාව කරන විට භාවනාව සාර්ථක වශයෙන් කරන්නට බැහැ. ඒ අරමුණ නැවත නැවත සිටට ඇති වෙනට පටන් ගන්නවා. ඒක නිසා භාවනාව පටන් ගන්න වෙන විටම පටන් ගන්න විටම ඒ අධිෂ්ඨාන කරන කාලයේ තුලදීම සියලුම ධර්ම සම්පූර්ණයෙන්ම සිටින අයමු කරලා භාවනාව පටන් ගන්නට ඕනේ. ඒ පරිපූර්ණයේ සිට යනවා. අනිත් එක අපි මේ ඉගෙන ගන්න පොත්පත් සත්‍ය ධර්ම අහපු බණ භාවනා අහපු දේශනාවලින් ඉගෙනගත් ධර්ම මේ භාවනාව තුළින් අපි අත්දැකීම් කියන්නේ සුන්දරයි. එහෙම අත්දැකීම් විදිහට තියෙන්නේ මොකද අපිට නිකම්ම නැදුරු භාවයක් ඇති වෙනවා අපේ සිත් තුළ අර බොහොත්පත් වල තියෙන දේවල් අත්දැකීම් දෝන අත්දැකීම් දෝනේ කියලා. ඒ ඉතින්ම ඒ කියන ධර්මයන් අත්දැකීමට පරිබෝධ කරගෙනවා. ඒ නිසා අපි ඉගෙන ගන්නකොට ධර්මයක් කියන්නේ මොනවද ඇත්තටම පසුකින් හදන්න ඕනේ මේ භාවනාව සාර්ථක කරගන්න කියලා. අනිත් එක තමයි මේ සමාජයේ ශරීරයේ ශාරීරික රෝග එහෙම තියෙනවා නම් ඒ රෝග පීඩාවක් මේ භාවනා කරනවාට වඩා රෝගියෙකු සත්‍ය නිරන්තර භාවනාවට යොමු වෙනවා නම් ඒකත් හොඳයි. මේ විදිහට මේ සක්කාය ධම්ම භාවනාවට මේ ආනාපානසති භාවනාවෙන් ධ්‍යානයක් උපදවා ගැනීමට ලබා ධ්‍යානයේ ප්‍රතිභාවයේ පත් ගැනීමට අවශ්‍ය වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ ඉදිරියේ ඒකත් යොදාගෙන සමාධියෙන් සම්පායකාරී පුත් කියලා. මේ පළවෙනි කාරණාව වශයෙන් එතකොට මේකින් මාතයි ඒ සම්පාය ධර්ම ළඟා කර ගැනීමට ඒවා කියන පරිමෝද දෙකක ධර්මයන් අයින් කර ගැනීමට උවන්නට ඕන. ඉතින් මේක වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මේ සත්‍යෝදායන සමානිස්මන සාපේක්ෂකාරී සෝතිය මේ සමාධිය භාවනාව නැවත නැවත විකත විකත කරන්නේ නැතමමලයි කියන්නේ ඉන්දාදා සමහර වෙලාවට මෙතෙන් දෙනවා නැත්නම් ඉන්දාදා ඉස්සරයි. එහෙම කරලා නම් භාවනාවේ දිනුවක් ලබන්නට බෑ. දවසට ගඩුවටින් බෑ දෙකක් තුනක්වත් භාවනාවේ ඉස්සරෙන්නේ ඕනේ මේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න අවශ්‍ය වෙනවා. කාටත් පුළුවන් නිදා ගන්න යන්න ඉස්සෙල්ලා පැයක් ඉන්නේ නැහැ කාටත් පුළුවන් අවදිලා පැයක් ඉන්නේ නැහැ අප නොදැනුවත්වම අපි ඇටට වැය කරන කාලෙන් පැය දෙකක් භාවනාවට යොදා ගන්න අපිට පුළුවන් වෙනවා පහක් තියෙන ඉස්මරටත් අත්පත් කරගන්නේ නැතුව ඒ විදිහට පැය දෙකක් ඊට පස්සේ දවසේ අද වශයෙන් පැයක්වත් එකවර දැනන දෙකතාවකට කරන්නට පුළුවන් නම් භාවනාව අන්න එතකොට සාසත්‍යකාරී වෙනවා ඒ සාසත්‍යකාරී ස්වરૂපයේ නිතර නිතර කරන බව භාවනාව කියනකොට සාමත්ම හිතේ ධර්මයක් ඒ නිසා ඒකත් අපි ඇති කරගන්න ඕනේ භාවනාව සාර්ථක වශයෙන් ඒ පරිපල නෙලා ගන්න අවශ්‍ය නැහැ ඒ විදිහට ඒ එක්තරම සාපත්‍යකාරීම අනිත් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද වික්‍රේ ඒකත් උදායි සමාධිමත් සංකප්පකාරී සෝති. මේක ඉතාමත්ම වැදගත් කාරණාවක්. සමහර අය නාමයක සකසා කරන්නේ මැනීම කරන්නේ ආවටිකාට උනේ දැක්කකට බාර කරගෙන යන උත්සාහ කරනවා ඉන්නේ මේක සත්‍යකාරී කියන කරලා මැනීම කරන්න ඕනේ දැන් මේක මම ටිකක් පූජා කළා තෝරන්නේ මම නැති ටික හදන හදින් ඉතින් විදිහට මේ ආසනයේ තියා ධ්‍යාන දාන්න පුළුවන් ඉන්නේ සකසා කරනවා නැති විදිහට පැත්තට යන දෙයක් පැත්තට යන ලස්සන ටික ගන්න පුළුවන් ඕනෑම විදියක් සකසා කරනකොට මැනීම කරන්නත් පුළුවන් වචාම දෙන්න කරන්නත් පුළුවන් ඒක නිසා ධ්‍යානයක් වශයෙන් කරන දැනගෙන ධ්‍යානයක් ලබන්න දැනගෙන අර සකසා කිරීම කරන්නට ඕනේ විශේෂයෙන්ම මේ භාවනාව කෙරෙහි ධර්මයේ කුලින් ගෞරවය කියන විතර. මේ සම්සුද්ධ ධර්මවල ශරීරයේ නිකුත් සුද්ධ ධර්මවලදී ඇඳගෙන මේ භාවනා කරනාට වැඩිය ඇඟපත සෝගන්න කියන දේලා සුද්ධවගේ ධර්ම රත්නය වන්දනා කරලා ගෞරවය කියන විතර ධර්ම ගෞරවය උපදවාගෙන සකසා කරනවා නම් ඒක ඉතාම සුදුසුයි භාවනාව දියුණු වීමට ඒක ඉතාම අවශ්‍යයි.